අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 131 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මත වර්ෂයෙන් කියනවා 2016 නොවැම්බර් මාසයේ 16 වෙනිදා. මේ සියලුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 ඉතින් අනුග්‍රහය සඳහා අපි එක එක නා එක එක අපේ පෞද්ගලික ක්‍රම දන්න ප්‍රමාණයෙන් ක්‍රියාවත් කරනවා. ඉතින් මේ සියලු දෙනාගේම පොදු අවබෝධය සඳහා සර්වඥතා ඥාණයෙන් සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. මේ අනුග්‍රහ නැත්නම් අනුග්‍රහ කලිත ස්ථාන පහක් ඉතින් අපි නිතිපතා උත්සාහ කරනවා වැඩමුළුවෙන් වැඩමුළුවට ඒ අනුග්‍රහ අතනෑර කරන්නත් පුළුවන් ප්‍රමාණයෙන් දියුණු පවුණු කර ගන්නත්. ඉතින් මේ වාගේ භාවනා වැඩමුළුවකට හිත දීලා පුර දීලා ලය දීලා කටයුතු කරනකොට සලකා බැලිය යුතු අනුග්‍රහ වශයෙන් නැත්නම් සරුවච්චන් වහන්සේගේ සරුඤ්‍යතා ඥාණයෙන් පෙන්නන අනුග්‍රහ වාසිය මුලින්ම සඳහන් කරන්නේ සීලය. මොකද ඒක නිසා සම්බන්ධ වෙන ගිහි පැවිදි සීල දෙනා මතක තියාගන්න ඕනේ. අපි මේකට සීලේ වශයෙන්, කාය වචන වශයෙන් පිරිසුදු භාවයක් එහෙම නැත්නම් අදිතීලයක් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් ගියත්න්ගේ පැත්තෙන් අපි කරන්නේ වැඩමුළුවේ සම්මතයේ වශයෙන් උපෝසත අට්ඨාංග සීලය සමාදන් කරනවා. අපි ඒ නිසා නිත්‍ය පන්සීලය වෙනුවට උසස් සීලයක් සමාදන් වෙලා ඒ මතින් අපි හිත අලුත් කරගන්නවා. අපි මේ කරන්න හදන වැඩේට පසුබිම වශයෙන්. ඒකට සීලානුගහිතය කියලායි ਸਰවචන්නාංශගේ වචනෙන් අපි සඳහන් කරන්නේ. ඊ ගාවට අපි සුතානුගහිතයක් කරනවා මේ වගේ වැඩමුළුවේ දවසක වෙනමම පැයක් වෙන් කරගෙන අහුම්කන් දීම හරහා බහුසුත භාවය හරහා පොතේ දැනුම හරහා ධර්මඥානයක් අසුවිරුතනක් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ අනුව අපි නැතත් අපේ ශ්‍රාවක භාවය තහවුරු කර ගන්නවා. අපි අහුම්කන් දීමෙන් තමයි මේ මූලිකම දැනුව සුතමේ ඥානෙ ලබා ගන්නෙ. මේ සුතමේ ඥානය, චින්තාමේ ඥාන, භාවනාමය ඥාන වලට වැඩිය පල්ලෙහා මට්ටමක තිබුණත් හැම කෙනක්ම වැඩේ පටන් ගන්න සුතමේ ඥාන. ඉතින් අපි මේ යන දිහාවට හැරෙන්නේ අපේ හිත ප්‍රථමයෙන්ම සුතමේ වශයෙන් මූල ධර්ම වශයෙන්. ඉතින් ඒ නිසා අපි කොච්චර බහුසුතුණත් කොච්චර දේවල් වලින් දක්ෂ වුණත් නැවතත් බුදුබණ ටිකක් අහනවා. ඒකට අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒක තමයි මේ මුල පුරාණ පටන් ගන්න. ඒ වගේම තව එකක් අපි මේ වැඩමුළුවට සම්බන්ධ කරගන්නවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. එතනදී අපි කරන්නේ දෙබසක මාර්ගයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් මාර්ගයෙන් ධර්ම සාකච්ඡාවක මාර්ගයෙන් අපි මේ අපිට අදාළ ප්‍රශ්න අපි වැඩි කරගෙන යනකොට මතුවෙන ග්‍රන්ථි ස්ථාන අමාරු ස්ථාන හදා බෙදා ගැනීමක් කරනවා. ඊට පස්සේ තමයි අපි මේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත වශයෙන් සමත විදර්ශනා භාවනා වැඩිවීමට වෙලා ගන්නෙ වෙලා ගන්න ඉතින් අර සීලය ආවර්ජනය කරලා තියෙන්න ඕන. සීලය අලුත් වැඩිය කරගෙන තියෙන්න ඕන. සූත්‍රමේ වශයෙන් අපිට අලුත් අලුත් අදහස් පොහොර ලැබිලා තියෙන්න ඕනේ. සාකච්ඡාමේ වශයෙන් අපේ තිබුණු ප්‍රශ්න අයින් වෙලා පතබුරුල් වෙලා ටිකක් තියෙන්න ඕනේ මුල් වැවෙන්න වගේ. එතකොට තමයි අපිට මේ අලුත් ප්‍රදේශවලට හිත වර්ධනය වීමක්, විසුද්ධියටපත් වීමක් සමත වශයෙන් විපස්සනා වශයෙන් වෙන්නේ. ඉතින් මේ සමත වශයෙන් හිත මේ ලද ප්‍රස්තාවෙන් ක්ෂණ සම්පත්තියෙන් වැඩ ගැනීමට අපි සමත අනුග්‍රහිතය කියලා කියනවා. ඊගාවට ඒකේ තියෙන ත්‍රිලක්ෂණ භාවය දැකීම, ඇති හැටිය දැකීම, යථාව දර්ශනය ඒ සඳහා අපි කරන ප්‍රයත්නයේදී අපි විපස්සනා අනුග්‍රහිතන්ත ප්‍රඥා අනුග්‍රහිත කියනවා. එතකොට ওই කියාපු තාලෙට සීලානුග්ගහිතේ සුතානුග්ගහිතේ සාකච්ඡානුග්ගහිතේ සමතානුග්ගහිතේ විපස්සනානුග්ගහිතේ කියවහම අපි ඔක්කොම සමානයි. අපි ඔක්කොම කරන්නේ ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලැබලා දෙන එක තමයි. ඉතින් ඒ අනුව මේ සුතානුග්ගහිතේ වශයෙන් නැත්නම් ධර්මදේශනාවක් වශයෙන් අපේ මුළු දින වේලාවක මතක් කරගත යුතු චාරිත්‍රයක් තමයි අපි මෙතෙක් කළේ. අපි සූත්‍ර පිටකයෙන් සූත්‍රයක් අරගෙන මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගෙන ඒක අපට මේ වැඩමුළුවට නැත්නම් අපේ මේ භාවනා ජීවිතයට කොහොමද සම්බන්ධ කරගන්නේ අපේ Brahmचर्यයට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා බලන එකයි. ඉතින් ඒ අනුව මම මේ ඛතමේච ධම්මා භාවේ තබ්බා ච අනුස්සති ඨානානි කියන මේ pāli පාඨය උද්දුත කරගත්තේ දසුත්තර සූත්‍රයෙන්. ඉතින් දසුත්තර සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකායේ අන්තිම සූත්‍රයේ වශයෙන්. ඉතින් ඒ සූත්‍රය එක විදිහකට බලනකොට පන්සාලිස් වසක් පුරා සර්වඥාන්සේ දේශනා කරපු ධර්මවල සාරය කොඳු වැටපෙළ එහෙම නැත්නම් ප්‍රස්ථාරය සාරිපුත්‍ර සාංශේ ගුණ කරපු ආකාරයක් තමයි මේ දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා. මේ දසුත්තර වශයෙන් ප්‍රශ්න 10කට උත්තර දීම වශයෙන් මේ සාරිපුත්‍ර සාංශේ කරන මේ වගුව ඉදිරිපත් කරන මේ ප්‍රස්ථාරය ධර්මය ගොනු කරලා පිටු කරලා තබා ගැනීමකු සිද්ධ වෙනවා. නමුත් නිකම්ම නිකං හුදු ධර්මයේ සඳහා ධර්මයේ නෙවෙයි. ඒක අනුගමනය කරන එක්කනට අනුක්‍රමයෙන් නිවන ලබා ගැනීමත් කරන්න පුළුවන්. ඉතින් මේ කෘත්‍ය දෙකක් සම්පාදනය කරන නිසා මේක හුදු දැනුම සඳහා දැනුම නෙවෙයි ප්‍රායෝගික අර්ථයකුත් තියෙනවා. ඒකට කරපු පළවෙනි ප්‍රයත්නයක් වශයෙන් පේන තියෙනවා මේ දසුත්තර සූත්‍රය අවසාන 32 වෙනි සූත්‍රය ඊට කලින් තියෙනවා සංගීති සූත්‍රය කියලා සංගීත සූත්‍රයේ තියෙන දැනුම සඳහා දැනුම එකේ කාරණා ටික ඔක්කොම ගොනු කරලා පෙන්නලා තියෙනවා ඒකේ. පිළිවෙලක් නැහැ. එහෙම නැත්නම් අනුපූර්ව භාවයක් නැහැ. දෙකේ කාරණා එකතු කරලා තියෙනවා. තුනේ කාරණා මේක හරියටම සරුවච්ච පරිණිරවාණේ තිය දවසක් ගියාට පස්සේ කරපු සජ්ජහාවනාවට දැන් පළවෙනි ධර්ම සංගායනාවට කරපු පෙරවුරුවක් වගේ. නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇඳලා තියෙන ප්‍රස්ථාරේ වගේ. නමුත් සාරිපුත්‍ර සාංශය එතකොට පිරුණම් පාලා. ඒ නිසා උන්වහන්සේ ඒක හරිගස්සලා තිබ්බා. එතකොට ඉතර වෙච්ච ඒ සංගීතකාරක මහරහතන් වහන්සේලාට මේක දිගෑරලා බලන එකයි තියෙන්නේ. ඒක භගේ තමයි අන්තිමට වන්නකොට අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දුක නිපාතේ තික නිපාතේ චතුක නිපාතේ කියලා ඔය සාරිපුත්‍ර සාංශය ඇඳපු පෙන්නපු එකටම සැකිල්ලට මස් පුරවලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක බලනකොට පේනවා නිකන් හොදු දැනුම නෙවෙයි මේ ਸਰවචනාංශයේ අසීමිත වශයෙන් මේ දැනුමක් අපිට දීලා තියෙනවා. ඒ දැනුම සංග්‍රහ කරලා තියෙනවා. මේ හිස මේ කඳ මේ ගාත්‍රා කියනා වගේ. ඒක අනුපූර්ව ක්‍රමයට යනකොට එnde එnde විසුද්ධි එnde එnde පිරිසිදු වීම එnde එnde විමුක්තිය ලබා ගන්න ක්‍රමයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේක අපි බුදු දැනුම සඳහාත් අපි මේක අහන්න ඕනේ. දෙක අපි මේ යෙදී ගත කරන Brahmacharyaට භාවනා වැඩමුළුවට මේක උපයෝග වෙන හැටිත් අපි දැනගන්න ඕනේ. ඒ නිසා මේ දසුත්‍ර සූත්‍රය තෝරගෙන අපි දැන් 26ක් හරි 27ක් හරි ඉවර කළා දිනවා ඒ සූත්‍රයෙන්ම. එතකොට අපි එකේ පොත දෙකේ පොත තුනේ පොත හතර පොත පහේ පොත ඉවර කළා තියෙනවා. අපි දැන් ඉන්නේ හයේ පොතේ. ඒකේ පළවෙනි එක අපි 100 සුබෝධාරාමේ කරපු අන්තිමන කරපු වැඩමුළුවේදී සම්බන්ධ කරගත්තා. ඒකෙදී තියෙන්නේ කතමිච්ඡ ධම්මා බහුකාරා කියලා. Tamanට උගාක්ම බහූපකාර වෙන ධර්ම 6 කියන එක නැත්නම් ධර්මය මොකක්ද කියන ප්‍රශ්න සාරිපුත්‍ර සෝංශේ රැසෙච්ච පිළිසින් අහලා සත්‍යජ පිළිතුරු උත්තරය දෙනවා. සාරාණීය ධම්මා සාරාණීය ධර්ම හයක් මතක් කරනවා. ඊට පස්සේ දෙවෙනියට අහන ප්‍රශ්න තමයි කතමේච ධම්ම භාවේතබ්බා මෙවැනි ශාසනයක යෙදී යෝගියලා යෝගී වශයෙන් යෙදිලා කටයුතු කරන කෙනෙක් වඩා ගත යුතු ධර්ම 6 මොකක්ද කියලා. ඒ කියන්නේ අපි භාවනා කළ යුතු කාරණා 6 මොනවද කියලා සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරනවා. ඒ කියන්නේ කාරණා එක මොකද්ද කියලා ඇහුවා පළවෙනි පොතේ 2 3 4 5 දැන් හය කියන්නේ මොකද්ද කියලා අහනවා. ඉතින් ඒක හරියට මේ කෙනා කෙනෙක් ළඟ තියෙන ඥාණය සංවිධානය කරලා දෙනවා වගේ. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නත් පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් විතරයි ධර්ම සේනාධිපති වාසයේ. උත්තර දෙන්නත් පුළුවන් මේ ස්වාමීන් විතරයි. අපි දැන් කරන්නේ ඒක කටපාඩම් කරගෙන ඒක සැකිල්ලට තියාගෙන ඒ වගුව ප්‍රස්ථාරේ බලාගෙන ඉගෙන ගන්න එකයි. ඉතින් ඒ විදිහට ච අනුස්සති කියලා උද්දේශ වශයෙන් gediyeටම පොකුරටම නම දෙන සාරිපුත්‍ර ස්වාමීන් ඊට පස්සේ ඌව නිर्देश වශයෙන් එක එකක් කාරණා හයක් මතු කරනවා. ඉතින් මං හිතුවා අද ඒකේ තියෙන පළවෙනි අනුස්සති භාවනා හයෙන් පළවෙනි අනුස්සති භාවනාව අද දවසේ ධර්ම දේශනාවට මාතුකා කරමු කියලා. නැත්නම් දවසේ මාතුකා වශයෙන් ගන්න. ඉතින් ඒක සඳහන් කර තියෙන බුද්ධානුස්සති කියලා. ඉතින් මේ ලංකාවේ නැත්නම් සම්ප්‍රදානුකූල ථේරවාද රටක් වශයෙන් ඉදිරියේ ඉන්න ලංකාවේ බුද්ධානුස්සතිය බොහෝම ජනප්‍රිය භාවනාවක්. ඒක විවිධ පැතිවල සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම චතුරාර්යක භාවනා පෙන්නකොට බුද්ධානුස්සති මිත්තාච මරණං අසුබස්සති කියලා බුද්ධානුස්සති භාවනාව තමයි ඉස්සල්ලාම තියලා තියෙන්නේ. ඉතින් ඒක මේ බුද්ධ ආගමට ථේරවාදයට විතරක් සීමා වෙච්ච ක්‍රමයක් නෙවෙයි ඒක ලෝකේ තියෙන හැම ආගමකම උපදේශ මන්තියක් භාවනා කර්මස්ථානයක් වෙලා තියෙනවා. බැලුවොත් ඒ මුස්ලිම් ආගමේ ගත්තත් අපි සරුවචනාංශිකේ ಗುಣ නමයක් ඉදිරියෙන් තියාන නව ගුණ බැල නවාරාදී බුදු ගුණ වඩනවා වගේ ඒ මුස්ලිම් පොතක් ගත්තොත් අල්ලාහ්තුමාගේ ಗುಣ 99ක් තියෙනවා. ඒ 99ම වඩලා උපචාර සමාධියක් ලැබෙන හැටි ඒ පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා මේ භාවනාව තියෙන්නේ අපිට විතරයි. නැත්නම් සාසුන් වහන්සේ ගුණ වර්ණනා කරන්නේ අපි අපේ බුදුහාමර ගැන විතරයි කියලා නෑ. මේක ඉතින් සමහර විටක මේ සර්වඥාන්සේ ඇති කරපු මේ ආගමික පුනරුද්දේ නිසා ඊට අවුරුදු 600කටත් පස්සේ තමයි මුස්ලිම් ආගම ඇවිල්ලා තියෙන්නේ ඒකෙත් තියෙනවා. ඉතින් ගියාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගුණ වෙන් වෙන් වශයෙන් භාවනා කිරීමෙන් බොහෝ ආශ්චර්ය ධර්ම කරපු සාන්තුරු ලෝකේ ඉඳලා තියෙනවා. ඒ නාමයෙන් ලෙඩ සූපසන්නප කරපු අය, ඒ නාමයෙන් සිතුම් පැතුම් ඉෂ්ට කළ දීපු අය. ඉතින් අපිට අපේ ਸਰවචන්නාංශී ගුණ භාවනා කරලා මේ මේ ප්‍රෝජන තියෙනවා කියලා ආඩම්බර වෙනවා වගේම අපිට බෑ ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගේ සාස්ත්‍රුණ වංශේ ඉදිරියෙන් තියාගෙන ශ්‍රද්ධාවෙන් කරනකොට ඒ සිද්ධි උනේ නෑ කියන්නේ. ඒක නිසා අපිට තියෙන්නේ අපි ඒක බලලා අත්දැක්කොත් කොහොමද මේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවකින් වැඩ කරන කෙනාට තමන්ගේ හිත කීකරු කරගන්න සීලේ ඉක්මවපු හික්මීමක් ලබා ගන්න වෙන පුළුවන් කොහොමද ඒ ගුණය තියෙන්නේ බුදුහාමුදුරගාව විතරද එහෙම නැත්නම් ශ්‍රද්ධාවද විතරද මේක බලපාන්නේ ශ්‍රද්ධාවෙන් කියන්න ගත්තොත් ඒ සද්ධාවෙන් කියාන කියාන කියාන කියන යනකොට ඒක සිද්ධ වෙනවා. ඒක වශී වෙනවා. වශී වුණාට පස්සේ අපි යම් ආකාරයක හරුවචනාංශගේ නවාරදි බුදුගුණ නිසා විවිධ ආකාරයෙන් ඉදින්දා ජීවිතයේ සක්මනේ පරියන්කේ ගුණ ආනිසංස ලබනවාද? ඒ වගේ ඕනම තැනක ලබන්න පුළුවන්. නිසා යම් කිසි කෙනෙක් බුද්ධානුස්සතිය වඩලා බුද්ධානුස්සතියෙන් ආනිසංස විඳිනවා නම් යා ඒක දිහා හොඳට ගවේෂණාත්මක වේචනාත්මක බැලුවොත් හිතා ගන්න පුළුවන් නන්නත්තර වෙන හිත කොයි අරමුණක හෝ රඳව ගත්තොත් ආනිසංස තියෙනවා. ඒ නිසා අපට අන්‍යාගමික නායකයෙකුට හෝ අන්‍යාගමික භක්තිකයෙක් කරලා වැඩ නිසා එයත්න්ට ලැබෙන ඒ විවිධ මානසික ශක්ති නෑ බෑ කියන්න බෑ. ඒක නිසා බුද්ධහනුසේදී අපට ඒකදී ඒ වගේ අපි දන්නේ නැති ගූඪ පැත්තක්, গুপ্ত පැත්තක් නැත්නම් පිරිසිදු කරගත්ත මනසකින් කරන්න පුළුවන් ඒ විස්මිත වැඩ වගේකට දොර අරිනවා. ඉතින් ඒක වෙන්න ඇති අපේ සිංහල බෞද්ධයා විශේෂයෙන්ම තේරවාද බෞද්ධයා මේ බුද්ධානුස්සති භාවනාවට පුදුමාකාර ආදරයක් දක්වලා තිනවා. වැඩක ආරම්භයේ වශයෙන් අපි කියන අපූර්ව කෘත්‍ය කියලා වැඩක් පටන් ගන්න ඉස්සලා ඒකෙන් පටන් ගත්තොත් හරියනවා කියන වගේ විශාල සම්ප්‍රදායක් අපිට තියෙනවා. ඒ එකක් තමයි කෙනෙකුට මේ Tamanට කරගන්න බැරි වගේ වැඩක් එතනම් බාධායි වගේ පේන යආගන්න බැරි වගේ තියෙන ගිරිදුර්ක වගේ තැනක් එනකොට බුද්ධහනුස්සතිය වැඩුවොත් ඒ සියලු බැරිකම් නැතිකම් අයින් වෙලා ශ්‍රද්ධාව එන්න පටන් ගන්නවා. ඒකෙන් කඩන්න බැරි දෙයක් නෑ ලෝකේ. ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් ලෞකික සම්පත් නිවනට උනත් යන්න පටන් ගන්නමක් ආරම්භයක් ලබා ගන්න පූර්ව කෘතියක් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට යම් දෙයකට ඉදිරියට යන්න බැරි වෙන්නේ අශ්‍රද්ධාව. ඒක අයින් කළ සද්ධාව ආපු ගමන් ඒ මනුස්සයා නෙවෙයි ඊට පස්සේ. එයා වෙන කෙනෙක්. මේ වැඩේ කරන්න ඕන නම් අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ. යන්න ඕන තැන දන්නවනම් පාර තියෙනවා. ඕනෙම දෙයකට. මේ ලෝකේ නෑ මේ ඒක වළක්වන්න මොනම ශක්තියක්වත් නැහැ. මේකයි අවශ්‍ය කරන්නේ කියලා Tamanට සම්මාදිට්ඨි සම්මා සංකප්ප තියෙනවනම්, ඊටු සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක ඒක පුහුණුවක් විතරයි. අපි මේ සම්මා සංකප්ප සම්මා සංදිට්ඨි සම්මා සංකප්ප නැතුව මොන සම්මා වාචා හදන්න ගියත් මොන සම්මා කම්මන්ත හදන්න ගියත් මොන සම්මා ආජීව හදන්න ගියත් අර වැරදි සංක වැරදි මිත්‍යා දෘෂ්ටි නිසා වැරදි දෘෂ්ටි නිසා අපේ හැම වචනේම හැම ක්‍රියාවම හැම ආජීවයේම වාහනයක් හරවලා තියෙන පැත්තට දුවනවා වගේ දුවන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යහයුතු තැන මේකයි. මාර්ගයේ මෙතෙන්ට යන්න ඕන කියලා යන්න ඕන තැන පිළිබඳව හැඟීමක් තියෙනවා නම් ඒකට ක්‍රමසහවිදි ලක්ෂිකුත් එකක් තියෙනවා. අපි හිතන්නේ මේ ක්‍රමසහවිදි ටික රත්තරම්පත් tiruවල ලියලා ඇති. එහෙම නැත්නම් මේ පුස්කොළ පොත්වල ලියලා ඇති. අපිට රත්තරම් ඒක දිගාර ගත්තට පස්සේ දිගට යන්න පුළුවන් කියලා නෑ. යන්න ඕනේ තැන මොකද්ද කියන එක තමයි දැනගන්න ඕනේ. උපදිනකොට එක්කෙනෙක්වත් දන්නේ නැහැ කියන එකක් දැනගන්න ඕනේ. එක්කෙනෙක් උපදිනකොට එක්කෙනෙක්වත් දන්නේ නැහැ. අපිට හම්බෙලා තියෙන manussකමේ කරකොල අනව පිසික බලාමල්ලක් හම්බෙලා තියෙනවා. ඔක පෙළ ගස්සන්න පුළුවන්. හැබැයි පෙළ ගස්සන්නේ කොහාට යන්නද කියන එක. කෙල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද කියන එක මේ තම තමන් ටික පැහැදිලි නැත්තම් ඉතින් ගොඩාක් වංචනික ධර්ම වැඩ කරනවා. ගොඩාක් න්‍යාය පත්‍ර වැඩ කරනවා. අන්නේ වංචනික ධර්ම තියෙන මිනිහා විතරයි මාරයට අහුවෙන්නේ. ප්‍රයෝගකාරෙන්ට අහුවෙන්නේ එයයි විතරයි. නැත්නම් අනුන්ගේ න්‍යාය පත්‍රට අහුවෙන්නේ පහත් න්‍යාය පත්‍ර තියෙන අය විතරයි. Tamanne යන්න ඕන පාර මේකයි කියලා දන්නව යන්න ඕන තැන තියෙනවනම් කවුරු මොන තරම් ප්‍රයෝගශීලී වුණත්, ෂට වුණත්, මායාවී වුණත්, වංචනික වුණත් බුද්ධ රසාව ප්‍රතිනෝ ඒක හරියට निराවුල්ව දැනගන්න ඕනේ. निराවුල්ව දැනගන්නත් එක රැයකින් කරන්න බෑ. ඒක බණකින් කරන්නත් බෑ. පැතුපමණින් කරන්නත් බෑ. මේක කරලා කරලා කරලා ඒ බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන නැත්නම් බුද්ධහනුසුචි කෙරෙහි තියෙන බුදුහාමසෝ කෙරෙහි සතිය බුදුගුණ කෙරෙහි සතිය ඉවර වෙන්නේ නිමනින්ම තමයි. ඒක නිසා දැනට ලංකාවේ නැත්නම් අපේ තියෙන වර්තමාන තත්ත්වය ගත්තොත් මේක දක්වන්නේ බුද්ධහනුස්සතිය දක්වන්නේ සද්ධාව වඩන සද්ධාව උනන්දු කරන ධර්මයක් විදිහට. ඉතින් ඒක නිසා බෞද්ධයා විසක් දවසක් ගත්තොත්, පොසොන් දවසක් ගත්තොත්, පොය දවසක් ගත්තොත්, පන්සලක් ගත්තොත්, හැමසෙ නොකානෝබී හරි කමන්නේ, gedara වහලේ තිබුණත් ඒ විදිහෙන් හරි කන පන්සල හදාගෙන ඉන්නවා. මොකද අර බුද්ධානුස්සතිය අපි පෝෂණය වෙලා තියෙන ගතියට. නමුත් ඒක ඒ දේ කරන්නේ මොන එල්ලයක් ඇතුවද කියලා බැලුවොත් එතන විශාල සංකර භාවයක් තියෙනවා. විශාල පටලැවිලි මනසක් තියෙනවා. ඒ නිසා මේ ලැබෙන ලාභ සත්කාර නැත්නම් මේ සාංගික ලාභය පාවිච්චි වෙන හැටි බලනකොටත් මේ බුද්ධානුස්සති භාවනාවකින් නැත්නම් බුදුගුණ සීපියත් කිරීම කියලා පිටු ඉහෙලෙම ඵලයටදී යොමු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ලාමක දේවල් වලටද කියලා බැලුවොත් බුද්ධ ආගමේ සහ කතෝලික ආගමේ කිසිම වෙනසක් නැහැ. ඒ යෙදුම් යෙදෙන්නෙම ලාමක වැඩවලට. අපි ඒකට ආගම කියලා කියනවා. කොයි ආගමෙත් කෙරෙන්නේ එච්චරයි ඒකමයි බුද්ධ ආගමෙත් කෙරෙන්නේ. ඉතින් ඒක නිසා මේ බුද්ධානුස්සතිය වගේ දේවල් වලට එහෙම නැත්නම් කියනවා නම් බුදුරජාණන්සේගේ ගුණ සිහිපත් කරලා මේ ශද්ධාව වඩන වගේ තැන් වලට තමහර විටක බුද්ධ ආගමේම විපස්සනා පැත්තෙන් බලනකොට විවේචනාත්මකව බලනවා. ඒකෙන් සන්තෝෂයටපත් වෙලා යන්න හදන නැත්නම් සද්ධාව පමනක් වර්ධනය කරගෙන සතුට වෙන්න හදන ගතියක් තියෙනවා. ශ්‍රද්ධාව අත්‍යවශ්‍ය මූලික අංගයක් වුණාට ඒක අවසාන නෙවෙයි. ශ්‍රද්ධාව විදිය සත්‍ය සමාධි ප්‍රඥා ක්‍රමයට යන්න සද්ධාව කියන පඩියට ගොඩ වෙන්න ඕනේ. නමුත් ඒක අන්තිම කරගන්න හදනවනම් සද්ධාවෙන්ම සතුට වෙන්න හදනවනම් එතකොට එතන විවේචනකට ලක් වෙනවා. ඒ නිසා මේ බුද්ධානුස්සති භාවනාව අපිට කීප පැතිකඩකින් බලන්න පුළුවන්. එකක් තමයි අපි සම්ප්‍රදාන කුලව දකින්න මේ ශ්‍රද්ධාව වැඩිම සඳහා එහෙම නැත්නම් අපිට බාධාවක් කරදරයක් ආවම ඉතිවිසෝ ගාතාව කියන ක්‍රමය. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණේ වැඩිමෙන් නැත්නම් බුද්ධානුස්සතිය වැඩිමෙන් සම්පහන්සන කෘත්‍යයක් සිද්ධ කරනවා. සම්පහන්සන කියලා කියන්නේ ගිම් ගිමන මේ මේ වෙහසක් ඇති වෙච්ච වෙලාවේ ඌෂ්ණක් ඇති වෙච්ච වෙලාවේ පවන් අත්තෙන් පවන් හමා ගන්නකොට ඇති වෙනවා ගිවන් නිවන ගතියක්. අන්න ඒකට සම්පහන්සන කෘත්‍ය කියලා කියන උණුසුම් වේලාවක පවන් අත්තකින් පවන් සලා ගන්නකොට ඇති වෙන කෘත්‍ය වගේ මේ සංසාර දාහයෙන් පෙළෙන සත්‍යයට බුදුගුණ වඩනකොට తాවකාලිකව ඒ ඇති වෙලා තියෙන අර දාහ පරිලාහ අඩු කරලා හිතට අස්සසිලක් දෙනවා. ඒකට කියනවා සම්පහන්සන කෘත්‍යය කියලා. ඒ සම්පහන්සන කෘත්‍යයත් නැත්තම් අපිට ඇත්තටම මේ දිනදාමත් වෙන ප්‍රශ්නවලදී අපිට ගොඩ එන්න බෑ. ඒ සම්පහන්සන කෘත්‍ය ඉෂ්ට කිරීමත් බුදුරජාණන්සේගේ ගුණ වඩනකොට බුද්ධානුස්සතිය වඩනකොට සිද්ධ වෙනවා. තුන්වෙනි කෘත්‍යයක් සිද්ධ වෙනවා. හරියට දැනගෙන කෙරුවොත් බුද්ධානුස්සතිය වැඩුවොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට යම් ආකාරයක ශ්‍රද්ධාවක් පැවතිය හැකි ගතියක් එනවා වගේම තමන් පිළිබඳව ශ්‍රද්ධාවක් සහ තමන් පිළිබඳව මට මං කෙරේ පවතින්න පුළුවන් ගැතෙන් මම තමයි මගේ එකම ගැලවුම්කාරය කියන එක උගන්නන එකම ක්‍රමය ඔච්චරයි. අනේ සෑම සාස්ෘණ වංශයේම ಗುಣ වඩන්න වඩන්න මේ සාස්ෘණ වංශයේ කෙරේ නතු භාවයක් බැඳිච්ච භාවයක් ඇති කරනවා. බුද්ධ ඥානසුති විපස්සනාවෙන් වඩනකොට අපි බුදුරජාණන්සේගේ නිදහස් වෙනවා. ඒක තමා පිළිබඳව Tamanට ඇති වෙන විශ්වාසේ ඒකට හරි බයයි බෞද්ධයා. බෞද්ධ හරි බයයි මේ බුද්ධ ශාස්ත්‍රය වඩන්න වඩන්න නිසි පිළිවෙලට වඩනකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔය කියන තරම් ලොකු සද්ධාාවක් ඕනේ අපට අවශ්‍ය කරලා තියෙන බුදුරජාණන්සේගේ ආදර්ශයෙන් බුදුරජාණන්සේගේ ධර්මයෙන් බුදුරජාණන්සේ සංඝයාගෙන් ඒ ಗುಣ ටික Taman තුර වඩාගෙන මගේ ගැලුම්කාරය මම්මයි කියන එක. ඒකට හරි බයයි. ඒක සමහර විටන මේ බුදුජානහස කරන අව탁සේරුවක්. එහෙම නැත්නම් අර හෙලපා වුණාට පස්සේ හැරමිටි විසිකොන්න වගේ වැඩක්. නමුත් බුදුහාමුදුරුවෝ විතරමයි යොක් කියලා තියෙන්නේ. බුදුගුණ වඩන්න යම් ආකාරයකට වඩන්න වඩන්න වඩන්න තමන්ට තමන් සරණ මිස වෙන කෙනෙක් නැහැ කියන එක තේරෙනවා. අන්න ඒක විපස්සනා පැත්තෙන් බුදුගුණ වැඩිවීමක් කියලා අපි සඳහන් කරනවා. ඒ නිසා මේ බුදු ගුණ වැඩිම හරහා දැන් බුදු ගුණ පිළිබඳව බුද්ධානුසසය පිළිබඳව බණ ඇසීම සහ චින්තාමේ වශයෙන් ණය විපස්සනායි කල්පනා කිරීමේදී විවිධ පැතිකඩ තියෙනවා. එකෙන් පළවෙනිම එක තමයි අපි මේ බුද්ධජාන වංශිකේ උද්දේශික පාරිභෝග ශාරීරික බෝධි මතු කරගෙන දවස පුළුවන් තරම් ඒකත් එක්ක ගත කරන ගතිය තමයි බෞද්ධ ප්‍රබෝධය කියලා කියන්නේ. බුදුරජාණන්සේ උද්දේශා කරන ලද ඒ පිළිම, පෙත් පිළිම එහෙම නැත්නම් දේවල් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අපි ගෙදරක් ගත්තත් හැමතැනම අපි තමාට පච්ච කොටන්නත් ගන්නවා බුදු පිළිමේ. පදක්කම් වලටත් එල්ලනවා. වැලි කිලියෙත් තියාගෙන ඉන්නවා. හැමතැනම මේක තියාගෙන ඉන්නවා. මේ බුදුරජාණන්ට උද්දේශා කරන ලද්ද. ඒක සමාහට මල පනිනවා. කවුරු හරි බුදු පිළිමයකට හානි කරලා තියෙන දැක්කොත් ආ ඊට පස්සේ අපි මූලධර්මවාදීව මරා ගියා ගන්න යනවා. මේ බුදුරජාන්සේ උද්දේශා කරන ලද්දා. ඒ කියන එක මතක නැහැ. මේක හරියට අපි අපේ සරුවච්චන්හන්සේ වෙනුවෙන් ඇඳලා තියෙන චිත්‍රයක් හෝ ප්‍රතිබිම්බයක් හෝ කවුරු හරි විරූප කරොත් ඒක Tamanට ගහනවට වැඩිය අපිට ගොඩක් රිදෙනවා. මේ නිසා අපේ ලංකාවේ කීප වතාවක් ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා ජාතික වශයෙන් ඇති වෙලා තියෙනවා. නමුත් මේක මේකේ තියෙන හාස්‍ය පැත්ත බලන්න පුළුවන්. ওই ලංකාවේ විතරයි ඔය පිළිමේ බුදු පිළිමයට බාර ගන්න. ඉන්දියාවේ මහාවීර පිළිමයත් ඕකමයි. නිගණ්ඨනාත පුත්‍රගේ පිළිමයයි බුදු පිළිමේ කිසිම වෙනසක් නැහැ. සාරානාත් ගියොත් කියලා එතන ගිහිල්ලා බලන්න මේ කල්ස්කාගාරේ. එරපොඩි ගානක් ගෙවන්න ඕනේ. ඒකේ තියලා තියෙනවා බුදු පිළිමේ මෙහෙමයි මහාවීර පිළිමේමයි. එතනම පාරෙන් උඩ පැත්තේ තියෙනවා මහාවීර පන්සලක්. ඒකට ගිහිල්ලා බලන්න මහාවීර පිරිමේ හිටිපිලිමේ නෙවෙයි ඉඳිපිලිමේ කිසි වෙනසක් නැහැ. ඒ පිළිමේ ඒගොල්ල නලලේ උරේස් දෙකේ දනිස් දෙකේ හඳුන් ගන්නවා. ඒ මිනිස්යන්ට බොහොම සුළු පිරිසයි ඒ ඇදහිල කරන තාමත් කරනවා. එකමයි. ඒ වගේම පිටරටවල වල උද්‍යානවල ජල උද්‍යානවල බුදු පිළිම වලට වතුරක් කරන්න හදලා තියෙන එක අපි එකට බුදු පිළිම කිව්වට මේ මිනිස්සු බුදු පිළිම කියන්නේ නැහැ. ඕඩම ගාඩන් සෙන්ටර් එකට ගියාම බුදු පිළිම තියෙනවා ටොං ගණන් විකුණන්න. ගලෙන් හදලා තියෙන ඒකට වතුර වැක්කරෙන් හදලා තිබ්බා මිනිස්සුන්ට නිකන් ඉතින් අපි එක දැක්කොත් මේ ගැළපෙන්නේ නැහැ බුදුහාමුදුරන්ට කියලා. මං කියනවා ලංකාව විතර බුදු පිළිමට නිග්‍රහ කරන එකම රටක්වත් නැහැ. වෙසක් කාලේට ටොං ගණන් පච්චු ගහලා පොත් වෙසක් කාඩ් කුණු බාල්දියට දාන. ඒකට තමයි බුලත් කියලා ගහන්නෙත් ඒකටම තමයි. දවසකට බෞද්ධ පත්‍රවල ගහලා තියෙන බුදු පිළිම ගාන ගත්තොත් කෝටි කීයක්ද? පහුවෙන්ද කරවල තන්නෙත් ඒකෙන්. වට්ටකව තන්නෙත් ඒකෙන්. ඒකල අපි මේ මූලධර්මවාදීෝ කියනවා ගෑනුන්ගේ බුදු පිළිමේ නෑ. බුදු පිළිමේ ගෑනුන්ගේ යට ඇඳුම් වලට ගැහුවයි කියලා නඩු. ඉන්සා හොඳට බලන්න මේ ಉದ್ದೇಶಿಕ දේ ගත්තට පස්සේ ඇතිවෙච්ච සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ මේ කියලා හිතාගත්තොත් අපිට ඇත්තටම හිතට කනගාටුයි. ඇත්තටම හිතර කන ගාඩ වෙනවොත් බුදුරජාණන් වහන්සේගේ රූපයේ උද්දේශික රූපයේ හදලා තියෙන බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 1000කට පස්සේ එතෙන් එනකන් කවුරක්වත් බුදුහමර දැකපු කෙනෙක් බුදුහමර හදලා නැහැ. ඒක ආවේ මේ ග්‍රීසියේ පැවතිච්ච නිර්මාණ ශිල්පයක් එක්ක. අපි ඊට පස්සේ දැන් ඒක හැදුවට පස්සේ ඇත්තම තියෙන ලෝකේ තියෙන ලස්සනම නිර්මාණය තමයි සර්වජ්‍ය රූපේ. නමුත් මේක මේ කොහෙන්දෝ අපිට ආගන්තුකව ගත් එකක් කියන අපිට මතක නෑ දැන්. අපි උද්දේශික දෙයින් හොඳ සද්ධාව ඇති කරන එක හොඳයි. නමුත් ඒකේ නරක පැත්තක් තියෙනවා. අපිට බැරි වෙලා හරි බුදු පිළිම බිම් වැටලා තියෙනවා දැක්කොත් කවුරු හරි ඒකට නිග්‍රහ කරන දැක්කොට කේන්ති යනවා. එතකොට මේ කේන්ති යන්නේ සංඥාවක් එක්ක කියලා. මේ බුදු පිළිම අන්නේ අන්තාගම් කට්ටියත් ඒකට සලකනවා. එහෙනම් මේ ගාඩන් එකේ තියෙන රූපයකටත් මේක ගන්නවා කියලා හිතුවොත් එහෙම අපිට මනහපමනාව පහළ වෙන්නත් මේ උපුජුතුමේ පිහිට මේ හේතු වෙනවා. ඒක නිසා මේ ಉದ್ದೇಶික වස්තු වශයෙන් තියෙන මේ බුදු පිළිමය අපිට සංස්කෘතික හැඟීමක් ඇති කරනවා. වෙනත් හැඟීම් ඇති කරනවා. ඉතින් මේකේ කොච්චර ප්‍රමාණයක් කුසල් පිණිස යනවද? කොච්චර ප්‍රමාණයක් අකුසල් පිණිස යනවද කියලා බැලුවොත් මට පේන්නේ මට නම් පේන විතර බෞද්ධය සෑහෙන අකුසල් කරගන්නවා. මේ බුදු පිළිමේ සහ බුදු ಉದ್ದೇಶික බහඬ හරියට පාවිච්චි කරන්න දන්නේ නැතුව. ඒක නිසා බුරුමේ පණ්ඩිත සාංශින්න කාලේ කියනවා බුදු පිළිමයක් නම් තමයි සලකනවා නම් ඒක ගෞරවනීය තැනක තියෙනවා මිස නැඳුම් මාරු කරන තැන්වල සාලේ ඌව තියන්න යන්න එපා. ඒවා කාමභෝගී තැන්. ඒ වගේ බුදු පිළිම තියලා ඒක ඉස්සරහා ගිහිල්ලා ඇඳුම් මාරු කරන්න යනවා නම් බුදුහාමුදුරෝ ගාවට තමන් යනවා මිසක තමන්ගේ ගෙදරට බුදුහාමුදුර වඩම්මන්න යන්න එපා කියලා. ඒ වුණාට හැම තැනම බලන්න ස්ථානවල මේ නැත්තම් නංගයා ඉන්න තැන්වල බුදු පිළිම තැම්පත් කරගෙන ඉන්නවා. ඒකල එතන බුදු පිළිමයකට පැවතුම් පැවතුම් පවතින්නේ නැහැ. ඒ නිසා දකින්නට හොඳකුත් එනවා ඇති, සද්ධාවකුත් එනවා ඇති. නමුත් අපි කොච්චරක් ගෞරව කරන්න ඕනද බුදු පිළිමයක් තිනකොට? එහෙම නැහනේ. Taman බුදු පිළිමේ ගාවට යන්න බුදු පිළිමේ අතර මෙතෙන්ට ගේන්න යන්න එපා. ඒක අද විතර බුදු පිළිම අච්චු ගහන බුදු පිළිම විකුණන්න තියෙන විකුණලා බිස්නස් කරන කාලයක් මගේ ඇස් දෙකට කවදාකවත් මම දැකලා නැහැ. ඒ නිසා මේ මේ සද්ධාව බිස්නස් කාරෝ ආශිර ගන්න. අපි ඒක තේරුම් අරගන්න මේක කාටවත් වටින දෙයක්. බුදු පිළිමේ දැකලා කාටවත් වෛර කරන්න බැරි ගතියක් තියෙනවා. ඒක හොඳයි. නමුත් සද්ධාවෙන් නතර වුණොත් ඔය මම ඔය පෙන්වන්න දෝ අඩුපාඩුකම් ගොඩාක් එනවා. ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ. ඒක යම්තා කුසල් හිස් සඳහා, දක්ෂතා සඳහා පාවිච්චි වෙනවා නම් ඒ ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ඔය ශ්‍රද්ධා මට්ටමට යනකොට ඕක ඔතනින් නතර වෙන්නේ නැහැ. ඒ ද්වේෂ පැත්තට යනවා විශේෂයෙන් මේ උද්දේශික මේ දේවල් නිසා. නමුත් මේ උද්දේශික දේවල් වල තියෙනවා වෙනත් පැත්තක සංස්කෘතික වටිනාකමක්. ඔය සිල්ක් රෝඩ් එක දිගේ නැත්තම් ඔය චීනේ ඉඳලා බටහිර දක්වා වෙලෙන්දු යන යන ගමනේදී ඒ පළවෙනි අවුරුදු 200 300 ඇතුළත බුද්ධ ආගම පැතිරිච්ච ස්වરૂපය පේන්න තියෙනවා ඇෆ්ගනිස්තානයේ වගේ තැන්වල මග දිගට තියෙන ගල්ලෙන් වල බුදු පිළිම තැන්පත් කිරීමෙන් නැත්නම් බුදුරජාන්සේ නියෝජනය කිරීමට පාවිච්චි කරන ලද යම් යම් ප්‍රතිරූප පාවිච්චි කිරීමෙන් පේනවා මේක එදා පැවතිච්ච sannivedana ක්‍රම වල එදා පැවතිච්ච ගමනාගමන ක්‍රම නිසා කොහොමද පැතුරුනේ කියලා. ඒ කියන්නේ බෞද්ධ සංකල්පය බෞද්ධ ශ්‍රද්ධාව පෙන්නන ලකුණු. බුදු පිළිමයක්, පුස්කොළ පොතක්, එහෙම නැත්නම් බෝපැලයක්, නැත්නම් සංඝයා වහන්සේ නමක් විශේෂයෙන් මේවා ගෙනියන්න පුළුවන් වගේ දේවල් අනුව පැතිරීම අනුව පැහැදිලිවම සඳහන් කරනවා පුරාවිද්‍යාඥයෝ බුදුන් කියලා කෙනෙක් ඉඳලා තියෙනවා කියලා ලෝකේ. අනිත්‍යව ප්‍රබන්ධ වෙන්න ඉඩ තියෙනවා. අනිකොත් සියලුම ආගම් ප්‍රබන්ධ වෙන්න තියෙනවා කිසිම කෙනෙක් එහෙම උද්දේශික පාරිභෝගික වස්තුට අනික කිසිම ශාස්ත්‍රුණ වංශ නමකගේ බැලුවොත් එහෙම පාරිභෝගික වස්තු පේන්නේ නැහැ. ශාරීරික වස්තු පේන්නත් නැහැ. එතකොට පේන තුන එක ප්‍රබන්ධයක් මේකේ නෑ. මේකේ බුදු කෙනෙක් ඉඳලා තියෙනවා. පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. ඉන්දියාවේ හිටපු මිනිස්සෙක් ඉඳලා තියෙනවා බුදුහාමුදුරුවෝ කියලා උන්දගේ පාවිච්චි කරපු කෑලි වර්ගයක් තියෙනවා. ශාරීරික කෑලි වර්ගයක් තියෙනවා. උදේශා කරන ලද දේවල් තියෙනවා. පැතිරෙන ස්වරූපයෙන් බුද්ධ ආගමේ පැතිරීමේ මේ portable sanctity උස්සගෙන යන්න පුළුවන් සංකේත ටික. මේ ඉතිහාසයේ පැතිරිච්ච හැටි බලනකොට පේනවා මේක ප්‍රකෘති ආගමක් කියලා. මේ හදපු දෙයක් මේ මෙහෙම කෙනෙක් හිටියාය මේ ਸਰබලදරි දෙවියන් වහන්සේ එයාගේ ගෝලයාය නැත්නම් මේ බ්‍රහ්ම පදාර්ථයේ එව්වගේ නෑ කියසත කවදාකවත් උද්දේශික රූපණම් තියෙනවා පාරිභෝගික ශාරීරිකට. ඒක නිසා 1918 විතර වෙනකොට ওই ලංකාවට ආපු මිනිස්සෙක් මේ ආගම වල මුල හොයනකොට අර පුදුම පුදුම හිතනවලු ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ බෞද්ධ ගෙදරට ගියාට පස්සේ එවනසර කන්න බොණ්ඩක් දීලා තියෙනවා. දීලා අනගහන කියලා පෙන්වනු මේ බුදුරජාණන්සේගේ 13 වංශලා කියලා පෙන්වවලු. ඒකට මේ මිනිස්සයා ලියනවා මං ගිය කිසිම ආගමක කවදාකවත් ඒ හිටපු පුද්ගලයාගේ ධාතු හෝ භස්ම හෝ නැහැ. මොකද ඒ ඔක්කොම ප්‍රබන්ධ. මෙතන මේ ධාතුව ගැත්තියෙනවා. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නමුත් පුද්ගලෙක් ඉඳලා තියෙනවා. ඉතිහාසය බලනකොට පුරා විද්‍යාවෙන් බිඳින්න බෑ බුදු පිළිමේ බුද්ධ බුදුහතන් සාසකේ මේ ලෝකේ ගත කරපු 45 අවුරුද්ද. අනිත් ඒ වගේ කොච්චර හොයාගෙන ගියත් බලන්න එහෙම මුලක් හොයන්න බෑ. ඒ නිසා මේකේ තියෙනවා ප්‍රකෘති ප්‍රත්‍යක්ෂණය කර හැකි ගතියක් තියෙනවා. උද්දේශික භාණ්ඩ වලට වැඩිය පාරිභෝගික භාණ්ඩ වල දැන් අපි විශ්වාස කරනවා ලලාට ධාතුව බුදුහන්සේගේ තිඹක් විතර ධාතුන් වහන්සේලා රුවන්වැලිසෑය වැඩ ඉන්නවා හැම තැනම වගේ සාත්වඥ හෝ ධාතුන් වැඩ ඉන්නවා. ඉතින් ඒකට අපි ගෞරව කරනවා. හරි හෝ වැරදි හරි එකෙන් පේන්න තියෙනවා මේ පුද්ගලෙක් පිළිබඳ කතාව. ඒ වගේම පාරිභෝගික භාණ්ඩ. ඉතින් ඒ නිසා මේකේ කෞතුක වටිනාකමකුත් තියෙනවා. නමුත් ඒකෙන් යන විශාල මේ ශ්‍රද්ධාවෙන් හදාගත්ත ලොකු කලබගෑනියක් ආందోලනයක් ගෝසාවකුත් තියෙනවා. ඒක නිසා මේ ශද්ධාවට බලපාන ප්‍රදේශයේ මෙහෙමයි පරාවිද්‍යාත්මකව බලපාන ටික මෙහෙමයි ඒ වගේම අපිට ගත යුතු නැත්නම් අපේ ජීවිත ගත හැකි බුදු ගුණ ටිකක් මේ බුදුහාමර කියන පුද්ගලයෙක් ඉඳලා මහා කරුණාවකින් මේ දේශනා කරපු දේ වැඳලා ඔන්න බුදුමල් මෙන්න මං ගියා කියලා වෙනුවට භාවනා කරන එක බුදු ගුණ ටිකත් ඇතුළට ගන්නවා කියන එක අපි සමාජයට සද්ධාව වැඩිකමට දෙනවා බුදු ගුණ අපි වඩන්න බෑ. මොකද ඒක බුදු ආමතුරන්නම වෙන් වෙච්ච එකක්. අපි වගේ මෙහි නරපණුවන්ට, අපි වගේ මේ අමුදරුවන් රකින්න මිනිස්සුන්ට, අමුදරුවන් අපි වගේ මේ පස්පව කරන මිනිස්සුන්ට කරන්න බෑ කියලා. අර බුද්ධ ආමතුරන්න පිළිබඳ සද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න බුදුරජාණන්සේ දේවත්වයටපත් කරලා ඈතින් තියලා අපි ගෙදර ගිහිල්ලා හරකෙක් මරාන කාලා බුරියානි ටිකක් කාලා බුදිය ගන්න. ඒ වෙනුවට පුළුවන් කියන්නේ නෑ බුදුහාඳුරෝ කියන කෙනෙක් පුද්ගලෙක් හිටියා නම් උන්දත් අපි වගේම මවකුසකින් පහළ වෙච්ච කෙනෙක්ටත් උන්දත් අපි වගේම හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා නම් මේ සත්‍ය ධර්ම ලැබුවේ අපි මේ කරනකොට ලැබෙන දුෂ්කර ක්‍රියා අහන්න දෙයක් නැහැ අපි උන්ද කරපු දේ ਸਰවචනන්සේ කරපු දේ ਸਰවචනන්සේ කියපු දේ කරලා බලමු කියන්නේ ගියොත් එහෙම බෞද්ධ ආර සද්ධාවට යන කට්ටිය උඟ දෙනෙක් හිතනවා ඒක නිකන් බුදුරජාණන්සේගේ தત્ත්වේ පහත් කර සැලකීමක්. ඒක නිසා එහෙම සම කරලා හිතන්නවත් හොඳ නැහැ කිය. ඒක නිසා අපි හරි ආශයි බුදුරණාහි අර අනිකුත් ਸਰව අනිකුත් ਸਰබලධාරි දෙයන්නාන්සේ ආදාන කට්ටියගේ උඩින් තියලා අපි අතර ලොකු වෙනසක් ඇති කරලා ඒකට වැඳලා ඒ නම කියනකොට මං හිතුව පැතුව සම්පත් හම්බ වෙයි කියලා මේක මේ ජප මන්ත්‍රයක් කරගන්න මේක ගූඪ දෙයක් කරගන්න අද බුද්ධ ආගමේ ඉන්න ඔක්කොම ආගමික නායකව සූදානම් මම ආශිර්වාද කරන්නා එතකොට ඔක්කොම හරියයි කියලා. ඒක මිහිටදී බොහෝම කැත විදියට බුරුම් තුනිච්චතරම බුරුමේ කියලා කියන්නේ. බුරුමේ බුදු පිළිමේ පාවිච්චි කරලා කරන සෙල්ලම් බලනකොට හොඳම තේරවාද රටක් තමයි. ඒකට හරීම බොහෝම ම්ලේච්ඡ ගති වලට වගේපත් කරගෙන බුදු පිළිම පාවිච්චි කරනවා. බුරුමේම තමයි බුරුම ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ පන්දි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මතක් කරනවා. අපි මේ බුදු ගුණ ගැන කතා කරනකොට නැත්නම් බුද්ධානුස්සතිය කියන මේ ච අනුස්සතිය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට මොකද්ද බුද්ධානුස්සතිය කරන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ බුදුරජාණන් වහන්සේට විතරක්ම විතරක් පිටු කරන්න පුළුවන් බුදු ගුණ 9කට අඩු කරන්න පුළුවන්. වෙන කාටවත් ඒක කරන්න බෑ. කෙරුවොත් එහෙම බුදු ගුණ කියන්න ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ම බුදු ගුණ කිය කිය හිටියත් ඉවර කරන්න බෑ. ඒ නිසා අපි කෙරේ අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ නවාරාදී බුදුගුණ يعني අරහං ආදී වූ නවයක් බුදුගුණ කතා කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ විපස්සනා පැත්තෙන් එහෙම නැත්නම් මේ භාවනාව තමන්ගට දිරව ගන්න පැත්තෙන් බැලුවොත් වේලාව ගනිමු කියලා මේ අරහං කියන බුදුගුණේ අරහං කියන බුදුගුණයේ ಗುಣ ටික ගාථා වලින් සජ්ජහායනා කරලා බුලත් ටිකක් කාලා බුදිය ගන්න එක තමයි අද පන්තල් වල කරන්නේ බුදුගුණ භාවනාව කියලා අපේ ලොකු ශාංශ කියන උන්වහන්සේ 1901 ඉපදිච්ච උත්මේ අවුරුදු 13 විතර පැවිදිලා තියෙනවා. පන්සල් ජීවිතය ගත කරලා අරණ්‍යයට ගිහිල්ලා අහලා තියෙනවා භාවනා ක්‍රමයක්. ඊට පස්සේ කිව්වලු නෑ භාවනා ක්‍රම ලංකාවේ නෑ දැන්. ඒක තියෙන්නේ චතුරාර්යක භාවනාව විතරයි. ඒක සමත ඊට පස්සේ කිව්වලු නෑ ඒකවත් කියලා දෙන්න කියලා. ඒකත් කියන්නේ බුදුහාමරගේ ගුණ ටික බුදු පිළිමේ ඉස්සරහට ගිහිල්ලා සත්‍යයනා කරලා බුදු ගුණ වැඩිම විතරයි කියලා. ඉතින් ඒක ලොකු සංසිකවල ඉතින් පන්සලේ ඉන්නකොටත් මම ওই ටික කරනවානේ. උන් එහාට නැද්ද කියලා. ඇත්තෙම නෑ. මේ බුදු ගුණ භාවනාවක් කියන එකක් එහෙම නැත්නම් මේ මේ බුදුහාමතුන් ගුණ වලින් කලඹ කලඳක් හරි 16න් පංගුවක් හරි 100න් පංගුවක් හරි කෝටියෙන් පංගුවක් හරි මට කළ හැකි කියලා ගන්න ක්‍රමයක් තිබුණේ නැති බාට ස්වාමීන් වහන්සේ දිනපොත්වල සටහන් කරලා තියෙනවා. සටහන් කරලා පස්සේ උන්වහන්සේගේ ජීවිත කාලේ ඔය මහසි ක්‍රමේ වගේ බුරුම ක්‍රමේ ආවට පස්සේ ඒක හරහා ගියාට පස්සේ මේට වැඩි යමක් ප්‍රබුද්ධ ගතියක් ජීවිතේට බුද්ධානුස්සතිය ලං කරගන්න පුළුවන් ගතියක් දැන් ටිකෙන් ටිකෙන් වැඩි වෙන හැටි ඒ විදර්ශනා පරපුර එහෙම නැත්නම් උන්වහන්සේගේ පොත්වල සඳහන් කරලා තියෙනවා ඒ වගේ මේ බුදු ගුණයක් Tamanට ආරෝපණය කර ගැනීමක් ආරූඪ කර ගැනීමක් බුදුන්සේ අදහස් කරලා තියෙන බවත් ඒක කලහක්ක් බවත් ඒක කරන්නේ මේ බුද්ධානුස්සති කියන මේ වචනේ තියෙන සති කියන වචනේ තුල බවත් ඌරිම ලස්සනට පෙන්නලා දෙනවා අපි බුද්ධානුස්සති කියන්නේ ગાථා ටිකක් සජ්ජායනා කරන එක. නමුත් දෙන ප්‍රශ්න තියෙන්නේ සතියේ. ච අනුස්සති වල මේ සතිය තියෙනවා නම් ඒ සතියට ගන්න අරමුණක් වශයෙන් ආනාපාන සතිය වෙන්න පුළුවන් මේ ආනාපාන සතිය පිටින් වෙන්න පුළුවන් නැත්නම් බුද්ධ අනුස්සතිය කියලා බුදු ගුණයක් ගන්න පුළුවන් අපි හෙට කතා කරමු ධර්මානුස්සතියක පස්සේ තියමු මේක මේ සතියට බුදු ගුණ එල්ල කරගත්තොත් ඒක අද්දකිය හැක්කක්ද බැරිද කියන එකයි මම මේ කතා කරන්න හදාන්නේ අපි ආනාපානෙට සතියට දැම්මොත් ආනාපානට සතිය දැම්මොත් අපිට ආනාපාන සතිය කියලා කියනවා නැත්නම් මේකට කායගත සතිය කියලාත් කියනවා දැම්මට පස්සේ මට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද ඇත්තටම කායට සතිය ගියාද නැද්ද කියන එක. අපි ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරනකොට කරන්න හදාන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් හුස්ම ගන්න වෙලාවේදී මම දැන් හුස්මේ සතිය පිහිටියා කියලා දන්නවනම් එයාගෙන් අහන්න ඕනේ දැන් ඒ වෙලාවේ සද්දක නෙවෙන බව දන්නේ කොහොමද? ඒ වෙලාවක වේදනාවක නෙවෙන බව දන්නේ කොහොමද? ඒ විතරයි හිතවිල්ලක නෙවෙන බව දන්නේ කොහොමද? ඒතර මේ ආනාපානෙම තියෙන බව දන්නේ කොහොමද කියලා යා ඒක පහුරු ගාලා බැලුවේ නැත්තම් උර ගාලා බැලුවේ නැත්තම් ප්‍රත්‍යක්ෂණය කෙරුවේ නැත්තම් හිතාගෙන ඉන්න ආනාපාන තියෙන කියලා කවුද දන්නේ? අනිකටේත ඌ සාදු සාදු කිව්වනම් ඉතින් දෙගොල්ලම අන්ධ પરම්පරාවකට වැටෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ කියනවා ආනාපාන සතිය කරනවා නම් මේක පිම්බි මැකිලිම නෙවෙයි කියලාම දැනගන්න ඕනේ. මේක සක්මන නෙමෙයි කියලා ඔබ දැනගන්න. මොකෙන්ද දැනගන්නේ? ආයෙත් අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න දෙයක් තියෙනවා. ආස්වාසය කරනකොට බට මෙහෙමයි වැටෙන්නේ. ප්‍රසවාසය කරනවා මෙහෙමයි වැටෙන්නේ. බිම්බි වැකිලිම කරට ඔහෙම නෙවෙයිනේ කියලා අපි මේ දෙන උත්තරෙන් අපි නැත්තම් මේ අපි සාක්කියෙන් පේනවා මේ හිතලා කරන දෙයක්ද නැත්නම් බලාපොරොත්තු වෙන දෙයක්ද නැත්නම් ඇත්තට වෙච්ච දෙයක්ද කියලා. ආන්නේ වගේ යම් වෙලාවක කවුරු හරි වම දකුණ කියලා ඇවිදිනකොට කොහොමද දන්නේ වම දකුණ කියලා ඇවිදිනවද? නැත්නම් ඉඳගෙන හීනෙන් හිතනවද කියලා. නින්දෙදි දකපු හීනයක්ද කියලා. ආයතෝට වම දකුණ තියෙනකොට මෙහෙමයි කියලා යා දෙන ප්‍රත්‍යක්ෂණේ උරගා බැලීමේ ආයය ඉදිනවා තමයි. ඉඳගෙන නෙවෙයි කියලා තේනවා. ආශාසි ප්‍රසවාසි තේනවා. අන්න ඒ වාගේ ඒ බුරුම ස්වාමීන් වහන්සේ උගන්වනවා මේ අරහං කියන ගුණයට සතිය පිහිටියාම ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට ඉහළ මට්ටමින් කියනවනේ ඒ වෙලාවේ මම බුදු තමයි. බුදුහාමරගේ අරහංගුණයට 100%ක් හිත ගියා නම් ඒ වෙලාවේ මාත් බුදු වෙලා තමයි. හැබැයි ඊගා චිත්තක්ෂණය මම ආයෙ වසල වෙන්න ඉඩ තියෙනවා. නමුත් චිත්තක්ෂණයකට අරහං වෙන්න පුළුවන්. අරහං වෙච්ච ධයම වටිනා දේ තමයි ඒක දැනගන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක නිසා බුද්ධානුස්සතිය නැත්නම් බුදුහාමුදුරන්ගේ ಗುಣ ටිකට සතිය පිහිටවිය. බුදුහාමුදුරුව අනුව යන සතිය, කායගත සතිය වගේ බුද්ධහානු බුද්ධචන්නාංශයේ අනුව යන සතිය පිහිටන්න ಗುಣ නමයක් බුදුහාමුදුර අපිට දේශනා කරලා තියෙනවා. ඒ පළවෙනි එක තමයි අරහං කියලා කියන්නේ. අරහං කියලා කියන්නේ සුදුස්ස කියන එකයි. අරහ අරහ කියන්නේ සුදුස්ස. ඉතින් ඒක අපි සාමාන්‍ය සම්ප්‍රදායෙන් කියන්නේ දිව්‍යංගේ බ්‍රහ්මයන්ගේ පූජාවල් වලට, මනුස්සයන්ගේ රාජාදී රාජරාජ අමාත්‍යවරුන්ගේ පූජාවට සුදුස්සයි කියලා. ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේ අහනවා මේ රසාවට සුදුසුකම් අහනවනේ. මොන දෙයක් කරන්න ගියාම මේ සුදුසුකම් අහන. ඒ වගේ මේ දෙවියන් බ්‍රහ්මයන් වඳින්න එහෙම නැත්නම් මිනිස්සුයෙකුට වඳින්න බුදුචාන් වහන්සේ තියෙන මේ අරහං ගුණේ මොකද්ද සුදුසුකම කියන්නේ? ඒක නික්ලේශීකම. පිරිසිදුකම විතරයි කියන්නේ. එහෙමනම් දැන් අපිට වඳින්න නැති වෙන්නේ බුදුහාමුදුරන්ගේ මොකද අපේ කෙලෙස්. සංකරයි පටලැවිලා. බුදුන්සේගේ පටලැවිල්ලක් නෑ. ඔක්කොම සුද්ධයි. ඉතින් ඒක නිසා අපි මේ භාවනා කරනකොට මගේ මනසේ විසුද්ධියක් සිද්ධ වෙනවා මගේ මනස එකකට විතරක් එල්ල වෙනවා එල්ල වෙච්ච බව දන්නවනම් ඒ වෙලාවේ හිත ආරහං වෙනවා. ඒක තමයි දෙන තර්කේ. මගේ හිත බුදු ගුණේ පමණමයි තියෙන්නේ. වෙන මොනක නෙමෙයි. මම හොඳටම දන්නවා ඒක. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි යේසුස් වහන්සේ ගැනත් නෙමෙයි නබි නායකතුමත් නෙමෙයි බුදුමයි. බුදුරජාණන්සේ අරහං ගුණය කියලා අපි හිතන්නේ යම් වෙලාවක අපි හොඳට පట్టල වාඩි වෙලා සීලයක පිළිතලා භාවනා කරන තීර්සයෙන් අරහං අරහං අරහං අරහං අරහං කියලා මේ බුදුහාමුදුරන්ගේ මේ පිවිතුරු හිත අපි මේ එල්ල කරලා තියෙන්නේ. ඒකේ මගේ හිත වෙන තැනකට නොගින් අරහං ගුණෙම පිහිටියා නම් නැත්නම් සතිය පිහිටියා නම් එතකොට අපි ආස්වාසයට හිත ගියා වගේ ප්‍රස්වාසයට හිත ගියා වගේ චිත්තක්ෂණ දෙක තුනක් යනකොට තමයි තේරෙනවා හිත මෙහි කාන්දමට යකඩයක් ඇල්ලුවා වගේ කටුමැටි පිටයකට මැඩි රිත්තක් ගැහුවා වගේ පතස් ගාලා ඇල්ලුවාද නැද්ද කියන එක තේරෙනවා. ඇල්ලුවයි කියනවා නම් අරහන් ගුණයට හිත ගියා නම් ඒ අරහං ගුණයට ගිය හිත ඒ බව දන්න කමට අපි කියනවා සම්පජඤ්ඤේ කියලා. අරහං ගුණයට හිත යෙදවීමට සතිය කියලා කියනවා. බුද්ධානුස්සතිය කියලා කියනවනම් මගේ හිත දැන් බුද්ධානුස්සතිය කියලා කියන දන්න ගතිය කියනවා සම්පජඤ්ඤේ කියලා. මෙන්න මේ බුද්ධානුස්සතිය සති සම්පජඤ්ඤේ තියෙන ඉතින් කවදාකවත් කෙලස් නැහැ. පිරිසිදු. ආන්න එතකොට මගේ හිත බුදු වෙලා. ඒ නිසා හරියට කායගත සතිය වගේ නැත්නම් කායට හිත යොදනවා, සක්මනට හිත යොදනවා, ආශාපස හිත යොදනවා වගේ බුදුහාමරගේ මහානීය ගුණයට, අරහං ගුණයට වෙන දෙයකින් සංකර නොවි එක දිගට පවත්තගෙන පවත්තගෙන යනකොට අපිට තේරුණොත් දැන් මගේ හිත නිමග්න වෙලා තියෙන බුදුහාමරගේ මේ අරහං ගුණය තුන මගේ හිතත් අරහං මේක තමයි විපස්සනා වශයෙන් අපි බුද්ධානුස්සතිය කියන වචනයට දෙන තියෙන උප්පරීම කාය සාක්ෂිය. මේ කාය සාක්ෂිය දෙන්න මේ කාය සාක්ෂිය දෙන්න දඹදිව යන්න ඕනද කියලා මම බුදුහාමරගේ ගුණයක් සිහිපත් කරමින් බුදු ගුණයේම හිත নিমগ্ন කරන්ඩ මම දඹදිව යන්න ඕනේද මම ගඳ කිලියකටම යන්න ඕනේද මොකක්වත්ම නැහැ. එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි මේ සතර සතිපට්ඨානේ යම් වෙලාවකට හිතනද කායanusasanaවේ හිත යෙදුවයි කියලා. එතකොට අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත යොදනවාට ඒකට කායanusasanaව කියනවා. ඒ ඉන්න වෙලාවදී ඒක ආනපන වෙනවා ඒකට කායanusasanaව කියනවා. දැන් අපි සක්මන් කරනවා සක්මන් කරන බව දාන ඒකටත් කායanusasanaව කියනවා. සක්මන් වලට වම දකුණ වශයෙන් දාන ඒකටත් කායanusasanaව කියලා කියනවා. අපි හිටගෙන ඉන්න වෙලාවක හිටගෙන ඉන්න බව දාන කායanusasanaව කියලා කියනවා. ඒතරක පතුල් දෙක දෙන්න පුළුවන්, උරේස් දෙක වැටෙන්න පුළුවන්, හෘදේ වස්තු වැටෙනවා මොනව වැටුණත් කායන පදන. නිදාගෙන ඉන්න වෙලාවේදී නින්දට ඉස්සලා ඉන්න විනාඩි දෙක තුන මම දැන් ඉන්නේ සතපිලයි කියලා දාන කායන පසනාව කියනවා. ඉතින් මේ කායන පසනාවට ගිය ගමන් ඒ බව ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ ටික වෙලාවක් ඉන්න ඕන. සිද්ධ වෙනකොට පේනවා මේ කායන පසනාව කියලා. යම් වෙලාවක ලස්සන බුදු පිළිමයක් දැක්ක අපි මහමෙවුනාවේ බුදු පිටට යනවා. ඒ නැත්නම් බුදු පිළිමයක හිත පැහැදුනා. අනේ මේ මුන්දා මුන්නාංශික මේ ගුණේ තියෙන්නේ අරහම් බවනේ. දිව්‍යයන්ට බ්‍රහ්මයන්ට පූජාට සුදුසුුනේ මොකද්ද? හිත ඒ කියන්නේ සුසුකම් වත ජීවාම හිත සුද්ධ නෙමෙයි සුවිසුද්ධයි. පුත්‍රජානංශයේ හිත සුවිසුද්ධයි. ඒ නිසා උන්වහන්සේගේ නම ගෑවිච්ච ගලටත් වඳිනවා. මම මේ ඉන්නේ එහෙම තැනක කියලා. ඒකේ අරහන් ගුණයට හිත ගිය බව දන්න වෙලාවේ මේ සතියයි මේ බුදු ගුණේ පිටියේ සම්පජඤ්ඤයයි මේක දන්නේ කියලා දන්නවනම් ඒක ධාතු බුද්ධ ධාතු නැත්නම් ධාතු චෛත්‍යයකට වඳිනවට වඩා මේකට බුරුම රට කියනවා ධම්ම ධාතු කියලා. ධාතු චේති නෙමෙයි ධම්ම චේතියකට වඳින්නේ මම. බුදුහාමුදුරන්ගේ ධර්මයක් තියෙනවා. නික්ලේශී බවක්, නිර්මල බවක්. මගේ හිතත් දැන් මොනවා හරි කරපෙර පිනකට බුදු රූපයක් දැකලා හරි සම්පූර්ණ අර නික්ලේශී භාවයේ හිත තියෙනවා නම් මම කරන මේ ධාතු චේති වන්දනාවට වඩා මේ ධම්ම චේති වන්දනාවත් කියන එකේ ಗುಣ කියලා ඉවර කරන්න බෑ කියලා. ඒක නිසා මහා කාශ්‍යප සරුවචනාංශගේ ප්‍රකාශයක් අරගෙන සඳහන් කරලා තියෙනවා ධම්මචේතින් සමුස්සෙත්වා පරිනිබ් කස්සපෝ පරිනිබ්බුතෝ කස්සප දරුවචනසේ කරේ මේ ධාතුන්ට වඳින මිනිස්සුන්ට අනේ ඔయిత වැඩිය කොච්චර හොඳද ධර්මයට වඳින එක ධම්මචේතිර වඳින කියලා ධර්මචේතිය නගා කියලා උන්වහන්සේ පින්නම් පාව. ඒකට අපි ධර්මචේතියේදී දඹදිව යන්න කොච්චර තටමනවද? අට වටවන්දනාව යන කොච්චර තටමනවද? අටම ස්ථාන වලට යන කොච්චර තටමනවද? ගියේ නැහැ කියලා කොච්චර පශ්චාත්තාප වෙනවද? මේ ධම්මචේතිය සමුස්සෙත්වා. මේකට තියෙන ධම්මචේති කියලා සඳහන් කරන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල මේ සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්න දේ තියාගෙන අපි මේ නටන නාඩගම පොඩ්ඩක් බලන්න. දැන් මේ ඊයේද පෙරදැන්න කඩන පිංකන් නතර උනේ. මන්තකනේ මාසේ නටපො නැටිල්ල. අර මේ මේ විපස්සනා එකේ ඉන්න මහත්තයා මට කියන මේක කියන්න කියලා බන්නට. මම මේ දෙවෙනි සැරේ මේක කියන්නේ. ඒ මහත්තයාට හිතනවලු මේ විපස්සනා නෑ කඩන පිංගම් කාලේ ඊළ කුකුළු ටිකුයි තාරාව ටිකු නිදහස් කරන්න. ඊට පස්සේ ගිහිල්ලා කඩේකට යනට ඉන්නවලු පණ පිටින් කුකුළුයි තාරාවේ. ඊටසේකවලු මට මෙච්චර ගාණක් මිනිස්සු දැන් බෑ මේ කාලේ දෙන්නෙම නෑ කියලා කොහොමදක්වත්. ඒගොල්ලෝ ඒ තරම්ම කුකුලන්ටයි තාරාවන්ටයි ඩිමාන්ඩ් තියෙනවා මේක සීසන් එක කිව්වලු. ඇයි කිව්වලු කටින මාංශ කිව්වලු. කටින මාංශෙන් කුකුලණ්ඩයි සාරහුණ්ඩයි පුදුමාකාර රිමාන්ඩයක් තියෙනවා ගාන කියන්න බෑ කිව්වලු. ඊටසේ තමුසර ගාන කියන්න බැරනවා මට පුළුවන් ඕයි කියලා ගිහිල්ලා ගත්තලු කුකුලෝ ටික එළියට. තාර තමුසට ඕනනම් ගාන කියනවා. ඊට පස්සේ කා ආ එහෙනම් සර් ගන්න ඕන ඕන මරලම දෙන්නම් කිව්වා. නෑ ওই මේක දෙන්නේ මුණ්ඩ අබේ දානේ දෙන්නේ. කපපු කුකුල් මස් ගානට රාත්තල් ගාන කියලා දුන්නයි කියලා කියනවා කියනවා අපේ මිනිස්සු කඩන පිංකම් කරනවායි කියලා මුස්ලිම් මිනිස්සු සීසන් හදාගෙන ඉන්නවා මෝරණ්ඩත් ඉතල කුකුල් කපලා විකුණනවා ඊටදී පැත්තකටලා බුදු ගුණ වඩන්නකෝ බුදුහාමර කියන මේ අරහං ගුණේට අරහං අරහං අරහං අරහං කියලා මගේ හිත එක තප්පර කීපයකට අරහං ගුණේ නිර්මල භාවයේ පිහිටියානම් ඒතර ධාතු චේතනෙමේ සමුස්සිතා තියෙන ධම්ම චේතෙන් සමුස්සිතා නිබ්බුතෝ කසපෝ පරිනිබ්බුතෝ අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න බුද්ධ ආගමනේ මේ ධාතු චේති වන්දනාව සහ ධම්ම චේති වන්දනා දෙක අතර දැන් මේ වගේ පිරිසක් මේ වෙලාවට මෙහෙ ඉනොට කොච්චර මිනිස්සු බනිනවද? මොකද මේ වෙලාවේ පන්සල් ගිහිල්ලා ගාන්ට අර ගහලා ගෙජ්ජි ඔල්ලෝල්ලා හිටනවනේ මේටට ගොඩාක් පින් සිද්ධ වෙනවනේ. මේ කට්ටිය මොකුත් නැහැ අත අපිට අතක් තියන ඇත් එක වගේ නොහේ ඉන්නවා. කිසිම මේ මෙවගම පින් සිද්ධ වෙනවද කියලා අහනවා. මෙතන නොහිටියානම් ඔයගොල්ලොත් ඔච්චරම තමයි. අර මෙතන ඉඳලාට කන පැලෙන්න මම කියන නිසා කන පැලෙන්න වදිනවා. මිච්ඡර ලස්සන ධම්මචේතියක් තියේදී අපේ පරිසලේ තියෙන සල්ලි අපි කොච්චර කැමතිද සෝබනෙට. පිටිවල නන් ලියා ගන්න. අරක කෙරුවා මේක කෙරුවා කියන්නේ. ඒ මොකක්වත් ඕනේ නැහනේ බුදුහාමුදුරන්ගේ තියෙන නිර්මල ගුණය, නික්ලේශී ගුණය. එහෙම නැත්නම් විපස්සනා පැත්තෙන් කියනවා. මගේ හිත මම බුදු ගුණ තියනක පැත්තක ආහන බානේ බල බල ඉන්නවා. ඉන්නකොට හිත ගියා රූපයකට. හිටනකොට හිත ගියා සද්දයකට. ඒකට අපි දන්නෝනේ මේ සද්දේ සහ රූපේ නිසා හිත අසත්‍යමත් වීම නිසා ඒක කෙලෙස් තැනකට ගියයි කියලා. ඒකට මම දන්නවනේ මගේ හිතේ ඉන්නේ කෙලෙස් එක. දැන් මම අවිල්ලල ආනපානට આવොත් නික්ලේශී තැනකට එනවා. ඒකට මට අවස්ථා දෙකක් තියෙනවනේ ඉන්නේ කෙලෙස් ඉන්න බව දන්නවා. මට නික්ලේශී තැනක් තියෙනවා. ඉතින් මට තියෙන්නේ මගේ කුසලය තියෙන්නේ අර නික්ලේශී කෙලස් තියෙන තැනල නික්ලේශී තැනට එන එකනේ ආවන ඕක තමයි ඉති භාවනාව කියන්නේ ඕක තමයි ප්‍රතිපදාව කියන්නේ ඕක තමයි නිවන් දකින්නයි කියන්නේ ඉතින් මේ නිකලේශ තැන ඉඳලා මේ නික්ලේශී තැනට එන්න තාහංචි කටුකම්බි බාධා වලට එන්නේ භවනා නොකරන මනුස්සයා නික්ලේශිතනක් කියන එක නෑ නේ. මේ මනුස්සයා කෙලෙසෙන් කෙලෙසෙත් නෑන්නේ. ඒ නිසා යම් වෙලාවක මගේ හිත පිට ගියා නම් ඒකට තරහ වෙන එක හිත නරක කරගන්න විනෝට ඒ හිතයන්ට ඒක හිතේ හැටි. මට නික්ලේශිතනක් තියෙනවා මගේ මූල කර්මස්ථානේ තියෙනවනේ. මං එතෙන්ද හිත ගිනක් තියෙනවා කිව්වහම ඒ බුදු ගුණ නැතත් ආනාපානේ හිත නිර්මල වෙනවනේ. නිර්මල අරමුණට එනවනේ. කාට හරි හිතන්නේ 10 වෙනි දවසෙත් මම ඕනම් මතක් කරන්නම්. ඒ වගේ හිත නන්නත්තර වෙච්ච වෙලාවක නැවත තමන්ගේ මූල කර්මස්ථානෙට ගෙනලා තැම්පත් කරපු මග විස්තරය කියන්න පුළුවන් නම් නිවන් දැක්කා වගේ. ඒ ඒ නික්ලේශිතී බුදුගුණේ වෙන්න පුළුවන් ආනපනෙ වෙන්න පුළුවන් වම දකුණ වෙන්න පුළුවන්. ඒක තියේදී හිත පිට යන එක තමයි සංසාරය හැටි. ඒක තමයි පෘථජන ගතිය, අසත්පුරුෂ ගතිය. ගියාට පස්සේ එතෙල්ල මේ නිර්මල තැනට ගෙනත් ලැබීමේ හැකියාවයි අපි පුරුදු කරන්නේ. මෙන්න මෙහෙමයි ඒක ආවේ කියලා. අන්නේ කෙලසිච්ච තැනදලා මෙතෙන්ට එන්න පුළුවන් ගතිය තියෙනවනම් අපිට කෙලෙස් සහ නිකෙලස් දෙක තිබ්බහම අපි කොහොමද කෙලෙස් සහ නිකෙලෙස්ට යන්නේ කියන එකෙන් පේනවා සද්ධර්මයේ සහ සත්පුරුෂත්වයේ. ඒතිෙද්දී කෙලස් තියෙන එකම කෙලස් නැහැ කියලා හිතාන තලගෝයා කබරගෝයා කරගන්නවා ඛණ්ඩෝනකට වගේ කෙලස් වල ඉන්නෝනේ ජපාසප්පුසයි කියලා කියනවා. අසත් ධර්මයි කියලා කියනවා. නික්ලේශී තන මොකද්ද කියලා දන්නේ නැත්නම් මම භාවනා කරනකොට මගේ හිත තබා ගත යුත්තන මේකයි කියලා දන්නේ නැත්නම් සදා අසරණයි. අනාතයි. සමහරට දවස් 10 භාවනා කරලා තියලා යනවා කට්ටිය අන්තිම දවසේ අහනවා සාංශෝ හිත තියාගන්න අරමුණක් දෙන්නකෝ කමටහනක් දෙන්නකෝ දවස් 10ක් ඉඳලා ඉවර කරන අපරාධ නිකන් යනකොට බැරි දහනවා කමටහනක් දෙන්න. දන්නේ නික්ලිෂී තන මොකද්ද කෙලස් තන මොකද්ද කියලා. මේ නික්ලිෂී ස්ථාන වලින් ආනපනෙත් නික්ලිෂී ස්ථානය. මම දකුණත් ඒ වගේ තමයි. තමන් වර්තමානයේ ඉන්න හැම්බිලා නික්ලිෂී. බුද්ධානුස්සතිය යත් ඒ වගේ නික්ලිෂී ස්ථානයක් කොහේ හරි කෙලසිච්ච වෙලාවක හිත ඒ තේල්ල බුද්ධාංශයට ගෙනත් යන්න. ඒකට ධාතු චේති වන්දනා නෙවෙයි සිද්ධ වෙන්නේ. ධර්ම චේති වන්දනා. ඒක එහෙම භාවනා කරන කෙනාගේ කය ධාතු ගර්භයක් වගේ පූජනීයයි වන්දනීයයි කියලා තියෙනවා. නිතරම හිත පිට යන්නේක නන්නතර හිත හැටි. නමුත් මේ තීන තීන වෙලාවෙ ගෙනල්ලා බුදු ගුණේ හෝ එවනතන තමන්ගේ වර්තමාන තන හිත තියාගන්න දන්න මනුස්සයාගේ උද්දාන සුචි උනත් දිගට වඩන මනුස්සයාගේ හිත ධාතු චෛත්‍යයක් වාගේ වන්දනීයයි පූජනීයයි. අපිට ඒ සඳහා පරිසර බාධක දේවල් ඉන්දියාවට යණ්ඩයි අටපස්ථාන යණ්ඩයි වටවන්දනාව යණ්ඩයි කියන දේවල් හදාගෙන තියෙන්නේ මොකක්වත් මේ සංචාරක ව්‍යාපාර විතරයි. ඒකෙන් වෙනම බිස්නස් එකක් තියෙනවා. අපේ කට්ටිය බිස්නස් වල හැටියට පින් එකතු කරගෙන තියාගෙන ඉන්නවා. ඒ පින් වලින් හම්බ කරන්නේ විශාල පොත් වර්ගයක් තියෙනවා. විශාල ගෙජ්ජි හොල්ලන ක්‍රම තියෙනවා, විශාල ස්තෝත්‍ර තියෙනවා, විශාල මන්ත්‍ර තියෙනවා. ඉතින් අපේ ගොල්ලයි ඔය කතෝලික ආගමේ, මුස්ලිම් ආගමේ, Hindu ආගමේ කිසිම වෙනසක් නැහැ. මෙන්න මේ විපස්සනානුකූලව මේ Tamange හිත පිරිසිදු වෙච්ච චිත්තක්ෂණය දැනගෙන ඒක නැවත නැවත සමාදන් වීම සඳහා බුදුජානනාංශගේ ගුණ ටික අපි ණයට ගන්නවා. බුදුන්සිකනේ ඒක ණයට ගන්න කියලා. ඔය බිස්නස් හරි ගියාම ගෙවපන් කියලාත් තියෙනවා අපිට. මොකද්ද බිස්නස් හරි ගියාම ගියාම අපිට පුළුවන් වෙච්ච දවස මේ කාටට පැරෙන්න ඉසලා කියලා දීලා මැරියා. මේ මිනිස්සු මේ කොච්චරක් බුදුහාමුදුරුවෝ අල්ලගෙන ව්‍යාපාර කරනවාද? ඒ ව්‍යාපාර කරන කට්ටියට සීසන් එකේ කීය කී හරි දීලා කුකුල්මස් ගන්නවාද? අනේ එනි මෙහෙමත් බෞද්ධයෝ මෙහෙමත් බෞද්ධයෝ කියලා දකිනකොට මේ යමක් නොකර අතක් උඩ අතක් තියන බුදුහාමගේ මේ මේ අරහන් ගුණය සිහිපත් කරගෙන ඉන්න එක ඒ සියලුම චෛත්‍ය වන්දිනවට වැඩිය ධම්ම චෛත්‍ය වන්දනා කරන්න ගියාම මේක බුදුගයක් වෙනවා. Tamange හද මණ්ඩලට වටිනු මැනවි දෙවියනේ මේක පිරිසුදු කරලා තියාගෙන ඉන්න. කොයි වෙලාවෙ මේක රහත් වේද කියන්නේ බෑ. කොයි වෙලාවෙ මේක සෝවාන් වේද කියන්නේ. හොද්දට පිරිසුදු කරලා තියාගෙන කය. පිරිසුදු කරලා වඩම්ම ගන්න බුදුහාමරෝ මේ දෙන. පපුවට එහෙම නැතුව ගෙදෙට්ට බුදු පිළිමයක් ගෙනත් යන්නේ නේක. හෝ බුදු පිළිමයක් තැන්න යන්නේ. වන් නරක දේවල් නිසා හෝ ඒකෙන් විශ්වන බිස්නස් කරන කවුරු හරි කෑවට මයි කිසිම තරහක් නැහැ. ඒ කණ්ඩත් ඕනේ නේ අප්ප නැත්තම් මේ ඔක්කොම ලැබෙත් මේකට භාවනා කරන්නවත් දැන් 80ක් දාන්නත් බැරුව ඉන්නේ. 100ක් එහෙම આવොත් මේක එන්නත් ඉඳ නැති වෙනවා. ඒ නිසා අල්ලපු ගෙවල් වලට යන්නේ හොඳයි. ඔව් කනකොට කණ්ඩ කිරලා රාත්තල් ගන්න. මැටි උනත් කමන්නේ කනකොට කහපල්ලා කිරලා. ධර්මයේ තියනවා දැන්. ඒ නිසා ධම්මචේතියදී මේ ධාතු චේති වන්දනාවට කවුරු හරි නටනවන නටවනවන අනේ කරුණා කරලා දැන දැන දැක දැක මේකට සම්බන්ධ වෙන්න එපා. ඒ වෙනුවට කියන්නේ නෑ ඊට වැඩි බොහොම බුදු රස සීදන තැනක් තියෙනවා. ධම්මචේති වන්දනාව මගේ හිත පුළුවන් නම් බුදු ගුණේ රඳවන්න. පුළුවන් නම් ධර්මයේ සංඝයා ගුණ දේවතානුසන දානපාන. නැත්තම් බුද්ධ මේ සක්මනේ. ඒකට බලන්න මොකක්ද අඩු කියලා. ඒක නිසා මේක හිතනද භවනා නොකරපු කෙනාට ආනපන්නේ නොකරපු කෙනාට විපස්සනා නොකරන කෙනාට මේක කියලා දෙන්න ගියා නම් කද්දාකත් කරන්න බෑ. කරපු කෙනෙකුට කීත හැකි මෙතන බුද්ධහනුසතියේ සහ එතන තියෙන සති කියන වචනේත් කායගත සති කියන වචනේ එකමයි. වචන දෙකයි. දින අරමුණු වෙලා තියෙන බුදුරජාණන්ගේ අසීමිත නෛර්යානික බුදුන්ගේ අසීමිත වූ ඒ අරහං ගුණේ. තව ගොඩාක් ගුණ තියෙනවා. අරහං ගුණේ. ඒ අරහං ගුණේ මම හිතට ආවනම් මගේ හිත බුතුණයි කියලා හිතාගන්න. ඒකෝර තේිනවා මට පුළුවන් අඩු ගාණ චිත්තක්ෂණ කීපයකට ඒ බුදුචානන්සේ ගන්න මේ ආඩම්බර වෙලා මම බුදු වුණයි කියලා අර මේ ඉන්නවනේ එක එක තැන්වල බුදුරු මේ දවස්වල පත්තරේ දාන්න නෙවෙයි මම මේ කියන්නේ. ඒක කරන්න පුළුවන්. ඒක පවත්තගෙන එකයි මගේ වැඩේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ ලැබිච්ච සාසනයේදී අරගෙන උත්සාහ කරලා කරලා කරලා එක චිත්තක්ෂණයක් ඕ හිත නික්ලේශී කරගෙන ඒ නික්ලේශී හිත මෙහෙමයි කියලා එක සම්පජඤ්ඤ වශයෙන් කෙලෙස් හිතෙන් අඳුර ගන්න පුළුවන්කම තියෙනවනම් අන්න අපිට කියතයි කුසලයේ කියලා මේ කක්ක මේ රත්තරන් මේ දෙක කලවම් කරගත්තා නම් ඒ නික්ලේශී නෑ ඒ මේ අපේ පුත්තජන කියන්නේ කලවම තමයි අනන අනා ගන්නවයි කියලා තියෙන්නේ අනා ගන්න එක දැනගන්නකොට අනාගාමි වෙනවා. ඒක දන්නේ නැත්නම් ඉතින් කක්ක අනාගෙන මේකේ ගාගෙන අල්ලපු ගෙදර කට්ටියකෙත් ගාගෙන ඒක තමයි ඔය වල්පල් දොඩවනවා. ඊ කතා කරනවා. ඒක දිහා බලනකොට ටොංගාට මතක ඒක නිසා බුද්ධානුස්සති භාවනාවේදී මේ සති කියන වචනය තමයි මේකට අපි වින් කරලා අඳුනගන්නේ අනුස්සති වල. ඒත් සානුස්සති තියෙන අපේ විසුද්ධි මාර්ගය වගේ එක එකක් තමයි කායගත සතිය, ආනපන සතිය. මේ බුද්ධ අනුස්සතියේ තියෙන සතිය බුදුරජාණන්සේගේ තියෙනනේ නික්ලේශී නිර්මල අරහං ගුණය. හිතින් ස්පර්ශ කරන්න කරන්න කරන්න කරන්න හිතේ තියෙන කෙලස් කැපිලා රාග ద్వේෂ මොහ නැති වෙච්චාම තේරෙනවා. මේ චිත්තක්ෂණය කියලා. මගේ ජීවිතයේදී මම පුද්ගලිකව ගන්නේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය. මං වගේ නොකෑමනා දහපතුරා පට්ටවඳුරු එකෙක් අද මෙතෙන්ද ගත්තේ බුදුරජාණන් ශ්‍රීමාව দমনය කරන නිසානේ අදත් দমনය කරනවානේ මේ ඉස්සරහට වරෙන් කියලා සෝපාක අඟුලිමාල দমনය කෙරුවා වගේ නෙවෙයි මේක ඇහෙන්න පටන් ගත්තට පස්සේ තවත් අර මොන කතාවද තියෙන්නේ බුදුරජාණන් වහන්සේට සම්පූර්ණ පාව දෙන්න ජීවිතේ උන්වහන්සේ দমনය කරා ඒකට අපි කියනවා පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියලා බත් කන කොටත් අපිව দমনය කරා කක්ක කරන කොටත් দমনය කරනවා. නාන කොටත් দমনය කරනවා. අත දිගානවා අත නමන. ඒකට දුන්නනම් අතරම් බඩුවන් නරක් වුණාට පස්සේ ආචාර්යයට දුන්නාට පස්සේ ඔක සුද්ධ කළා දීපන් කියලා වගේ බුදුරජාණන්සේ එක චිත්තක්ෂණයක් අත නැහැර අපිව দমনය කරන කොහෙන් කෙලවර කරයිද කියලා දන්නේ ඒකත් බුද්ධානුස්සතියට ගන්න පුළුවන් නමුත් හුඟක් සම්ප්‍රදාන කළ පොත්වල තියෙන්නේ මේ අරහන් ගුණය තමයි. මන්දර මට හිත්ව දින්නේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ. අද වුණත් පුදුජානසේ ජීවමාන ධර්මානෝ නැති වුණත් මගේ ජීවිතේට කොච්චර බලපෑම් කරනවද කිසිම දවසක නරක බලපෑමක් කරන්නේ. ඉතින් ඒකට හේතුව එnde ende ende ende ඒ ශද්ධාවෙන් කටයුතු කරනවා. කටයුතු කරන ගැන අතකුඩ අතත් යන විතර නෙවෙයි. කරන හැම වැඩකදීම යම් ආකාරයකට කටයුතු කෙරුවොත් ආජීවයට හොඳද සාසනෙට හොඳද බුදුහාමරණට හොඳ ඒ දේ කරනවා. වරදින්න පුළුවන්. ඒ කිසිම දවසක කිසිම දෙයකට ਸਰවඥංශි දඬුවම් කරන්නේ ඊන්සේ දන්නවා මේ අවංක උත්සාහයක් ගන්න කියලා. එන්නේ ඒ සඳහා ඔක්කොමලා හිතනවා නම් ඒකට මේ ධම්මජීව හාමුදුරුවගේ නිසන්වනේ නිසි බලධාරී වෙන්න ඕනේ කියලා. නෑ එහෙම එකක් නෑ. උපසම්පදා වෙලා මෙච්චර වස් යන්න ඕනේ එහෙම එකක් නෑ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි මම දන්නවා මේක තේරුම් ගන්න මේ සතිය කියන කඳුරඟ තියෙන්න ඕනේ. සතිය කියන එක ටිකක් උත්සාහ කරුවට පස්සේ තේනවා අරහං ගුණයේ හිත නිමග්න වෙනකොට මගේ හිතේ කෙලෙස් නැති බව තේරෙන්නේ සතියෙන් අන්න ඒක දන්න එකට සම්පජඤ්ඤය කියනවා ඒකට ඒ බුද්ධ අනුසසිත අපි කියන්නේ ධම්මචේති කියලා ඒ නිසා මේ ධර්ම දේශනාව අහපු මෙතෙක් කල් ආගම ජීවිත අතර මේ සියලු දෙනාට දවසේ හැම පුළු පුළුවන් වෙලාවක ඒ ධම්මචේතිය සමුස්සිට්වා නගාසිට වාදයට බැඳීම සඳහා බුද්ධානුස්සතියත් ධර්මදේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. තවසි ධර්මදේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාටම තනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.